තෙරුවන් සරණයි. අපි අපි ළඟ තියාගෙන ඉන්න අපි කොහේ ගියත් යන යන තැන අරන් යන අනවශ්‍ය ගමන් මලු ටික අතහර දාන්න පහසුවක් වෙන විදිහේ කාරණා ටිකක් තමයි අද අපි මතක් කරන්නේ. ඉතින් ඒ දේවල් සමහර වෙලාවට අපි මේ අල්ලගෙන ඉන්න අපි මේ හිස මත තියාගෙන ඉන්න උර මත තියාගෙන ඉන්න මේ මලු කිසි දවසක සමහර වෙලාවට අපේ සතුට වෙනුවෙන් උදව් කරන්නේ නැහැ. අපේ මනසේ පරිණාමයට උදව් වෙන්නේ නැහැ. අපේ ඉවලුවේෂන් එකට අපේ මනස ලෙවල් අප් කරගන්න කිසි ලෙසකින්වත් උපකාරයක් වෙන්නේ නැහැ. හැබැයි ඒත් අපි ඒවා උස්සගෙන යනවා. ඉතින් කොච්චර ඒවා අපි අනවශ්‍ය බර කොච්චර හිසේ තියාගෙන උස්සගෙන යනවද කියනවනම් නිින්දට යන මොහොතේවත් අපි ඒවා බිමින් තියන්නේ නැහැ. එක එක විදිහේ කැමති දේවල්, බැඳුණු දේවල්, බලාපොරොත්තු, අමනාපකම්, පසුතැවීම් මේ වගේ මේ හැම දෙයක්ම අපි අනවශ්‍ය විදිහට අපි ළඟ තියාගෙන ඉන්නවා. ඒවා ජීවිතෙන් ඉවතට විසි කරලා දාන්නේ නැහැ. හැබැයි ඒවා විසි කරලා දාන්න අවශ්‍ය දේවල්මයි, විසි කළ යුතු දේවල්මයි. හැබැයි අපිට අතහැර ගන්න බෑ විසි කරන්න බැරි තැනක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ දේවල් අපේ ජීවිතයෙන් ඉවත් කරලා දාන්න, විසි කරලා දාන්න ඒකෙන් අපිට විශාල නිදහසක් ලැබෙනවා. ඒවා නැතිවීමෙන් තමයි අපිට සාමකාමීකම ලැබෙන්නේ. හැබැයි අපි ඉන්නවා දෘෂ්ටියක ඒවා අතහැරියොත් ඒවා විසි කළොත් මගේ සාමකාමීත්වය මගේ ජීවිතයේ සතුට නිදහස නැති වෙයි කියලා. ඉතින් එහෙම අතහැරලා දැමිය යුතු දේවල් ඔබ අල්ලගෙන ඉන්න තාක්කල් ඔබ බැඳෙන්නේ දුක් වේදනාවලටමයි. මම නැවතත් කියනවා ඔබ අතහැර දැමිය යුතු දේවල් අල්ලගෙන ඉන්න තාක්කල් ඔබ බැඳෙන්නේ දුක් වේදනාවලටමයි. එහෙම නැත්තම් ඔබේ ජීවිතයේ සතුටින් නිදහසේ ජීවිතේ ජීවත් කරවන්න බැරුව යනවා. ඔබේ ජීවිතයේ සතුටින් නිදහසේ ජීවත් කරවන්න බැරුව යනවා. ඔබේ ජීවිතේ පිරිච්ච ගතිය නැතුව යනවා. ඒ නිසා චුට්ටක් විමසලා බලන්න ඔබේ ඇතුළාන්තයට හැරිලා බලන්න ඒ අනවශ්‍ය දේවල් අතහරින්න කැමැත්තක් ඔබ හිතේ තියනවද කියලා හොයාගන්න පුළුවන් ද බලන්න එහෙම පුංචි හරි කැමැත්තක් තියනවද කියලා ඔබ හිතේ. ඒ දේවල් අතහරින්න ඒ දේවල් පැත්තකට විසි කරලා දාන්න. ඒවා අල්ලගෙන ඉන්න ග්‍රහණය පොඩ්ඩක් ලිහිල් කරන්න කැමැත්තක් හොයාගන්න පුළුවන් ද කියලා ඔබ හිතේ තියනවද කියලා බලන්න. ඉතින් අපිට මේක ඉගෙන ගන්න පුළුවන් හොඳම උදාහරණයක් උපමාවක් තමයි අපි මේ සබහා දහමේ තියෙන ගස්වැල්. අපිට මේ ගස් කොළන් වලින් ඉගෙන ගන්න පුළුවන් අතහැරීම කියන එක කොයිතරම් සුන්දරත්වයක් ලෝකෙට එකතු කරනවද කියලා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපිට එහෙම බලන්න පුළුවන් දෘෂ්ටියක් නැහැ. අපිට ඒක පේන්නේ නැහැ. නිත්‍යපතා අපි දකින ගස්වැල් වල තියෙනවා අතහැරීම කියන එක ලෝකෙට කොයිතරම් සුන්දරත්වයක් එකතු කරනවද කියන එක තේරුම් ගන්න දෙයක් තියෙනවා ගස්වැල් වල. ඉතින් ඔබ ඔබේ හිතින් චුට්ටක් අහලා බලන්න. ඔබ කවදම හරි දවසක මේ ජීවිතේ පැත්තකට වෙලා ඉඳගෙන ගහකින් කොලයක් හැලෙනවා බලන් ඉඳලා තියනවාද කියලා බලන්න. කොච්චර ගස් වලින් කොල හැලෙනවද? හැබැයි ඔබට කවදම හරි එහෙම අවස්ථාවක් ලැබිලා තියනවාද පැත්තකට වෙලා ඉඳගෙන පාඩුවේ හොඳ අවධානයකින් ඒ ගහක කොලයක් හැලෙන හැටි බලන් ඉන්න. එහෙමවත් ඔබට අවස්ථාවක් ලැබිලා තියනවාද කියලා බලන්න. ඇත්තටම ඔබට අවධානයෙන් බලන් ඉන්න පුළුවන් වුණොත් ගහකින් කොළයක් වැටෙන එකේ පුදුම ලස්සනක් තියනවා කියලා ඔබට දකින්න පුළුවන් වෙයි. නිකං පැත්තකට වෙලා ඉඳගෙන නිවි හැනහිල්ලේ සරලව මේ වර්තමාණයට හිත අරගෙන ඒ කොළේ වැටෙන ක්‍රියාවලිය දිහා අවධානයෙන් බලන් ඉන්න. සමහර වෙලාවට ඔබට දැනේවි අතහැරීම කොයිතරම් සුන්දර දෙයක්ද කියලා. හැබැයි සමහර වෙලාවට ඔබට දැනෙන්නේ මේක මහා අමාරු දෙයක් කියලා. අතහැරීම කියන්නේ ලෝකේ තියෙන අමාරුම දේ කියලා තමයි සමහර වෙලාවට ඔබට තේරිලා ඇත්තේ. හැබැයි එහෙම වුණාට අපිට පුළුවන් නම් එකම එක මොහොතකට දේවල් අතහරින්න. එකම එක මොහොතකට අපි මේ අල්ලගෙන ඉන්න දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඉදිරියේ මේ තියෙන මේ මොහොතේ තියෙන දේට අවධානය දෙන්න පුළුවන් නම් ඇත්ත ඇත්තටම අපිට නිදහස කියන එක හොයාගන්න භුක්ති විඳින්න පුළුවන් වෙනවා. එක මොහොතකට දේවල් අතහැරලා පැත්තකින් තියලා මේ මොහොතේ මගේ අස්පනා පිට මගේ ඉදිරියේ තියෙන මේ මොහොතට පූර්ණ අවධානය දෙන්න පුළුවන් නම් සිහිය පිහිටවන්න පුළුවන් නම් අවදි වෙන්න පුළුවන් නම් අන්න ඒ මොහොතේ අපිට නිදහස භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඒ එක මොහොතකට විතරක් දේවල් පැත්තකට දාලා ඒ වෙලාවට නිස්කලංක කමේ රස විඳින්න පුළුවන්ද කියලා බලන්න. එකම එක මොහොතකට අපිට ඒක විඳින්න පුළුවන්. නිස්කලංකකම, නිහඬකම කියන්නේ මොන වගේ රසයක් තියෙන දෙයක්ද කියලා භුක්ති විඳින්න පුළුවන් වෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ සාමකාමීකම කියන එක, නිදහස කියන එක භුක්ති විඳින්න පුළුවන් කියලා කියන්නේ මැරුණාට පස්සේ. බලන්න හොඳට ඔය සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ අය මැරුණාම තමයි rest in peace කියන්නේ. rest in peace කියන්නේ මැරුණාට පස්සේ අපේ බෞද්ධය පුරුදු වෙලා තියෙන මැරුණාම තමයි නිවන් දකින්න ලැබේවා කියන්නේ. ඉතින් අපි නිවන් දකින්න ලැබේවා කියන්නේ rest in peace තමයි. හැබැයි මැරුණම තමයි අපි මේ සාමය කියන එක ලැබෙන්නේ කියලා හිතනවා. ඇයි අපිට මැරෙන්න කලින් rest in peace වෙන්න බැරිද? සාමයෙන් සැතපෙන්න බැරිද? අපිට නිවන් දකින්න බැරිද මැරෙන්න කලින්? ඉතින් ඒක ඒකෙන් තේරෙනවා මිනිස්සු මේ ජීවත් වෙන කාම නිදහසකින් සාමයෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ මැරුණාම තමයි මරණයෙන් මත්තේ ලෝකයකට තමයි අපි ඒක දාලා තියෙන්නේ. මේ මොහොතේ දැන් මෙතන මේ මොහොතේ rest in peace සාමයෙන් සැතපෙන්න පුළුවන්ද කියලා බලන්න. ජීවත් වෙලා ඉද්දි සාමයෙන් සැතපෙන්න පුළුවන්ද කියලා බලන්න. ඇයි මැරෙනකම් බලන් ඉන්නේ? ජීවත් වෙලා ඉද්දි අපිට මේ නිදහස නිස්කලංකකම නිවන කියන එක භුක්ති විඳින්න පුළුවන්ද කියලා බලන්න. ඒක මරුණට පස්සේ කරන්න තියෙන දෙයක් නෙමෙයි. කොයිතරම් අන්ධ විදිහට අපි අහුවෙලාද කියලා තේරෙනවද? හැම මලගෙදරකම මොන පව්කාරයා වුණත් කමන්නේ මොකක් කරපු මිනිසෙක් වුණත් කමන්නේ මරුණාම ඔබට නිවන්සුව. බලන්න අපි ප්‍රඥාවෙන් කොච්චර දුරින්ද ඉන්නේ කියලා. මේක මරණයෙන් මත්තේ ලබන්න තියෙන දෙයක් නෙමෙයි. මේ නිවීම, සැනසීම, සහනය, සාමය, නිදහස, නිස්කලංකකම මේක භුක්ති විඳින්න පුළුවන් ජීවත් වෙලා ඉන්න මේ මොහොතේ. මේ දැන් මෙතන මේ මොහොතේක භුක්ති විඳින්න පුළුවන්. මේ මොහොතේ සාමය හොයාගන්න බැරි නම් අපිට වෙන වෙලාවක් කොහෙන්ද හම්බ වෙන්නේ? මොකද අපිට සජීවීව මුණ ගැහෙන එකම මොහොත මේ මොහොත විතරයි. දැන් නෙමෙයි නම් කවදාද ඔක භුක්ති විඳින්නේ? මේ මොහොත තමයි මේ සාමය භුක්ති විඳින්න තියෙන්නේ, නිදහස භුක්ති විඳින්න තියෙන්නේ, ජීවිතේ විඳින්න තියෙන්නේ. ඉතින් ඔබ තවත් අල්ලගෙන ඉන්නවා නම් ඔබට කිසිම වැදගම්මකට නැති දේවල්, ඔබට අවශ්‍ය නැති දේවල්, ඔබේ අරමුණට උපකාරයක් වෙන්නේ නැති දේවල්, ඔබේ හිත් කරදරවලට උදව් වෙන දේවල්, හිත් කරදරම ගෙනහැලා දෙන දේවල්, හිත් කරදරවලට හේතු වෙන දේවල්. ඉතින් ඔබේ සතුටට සාමයට බාධා කරන්නේ මොනවද කියලා චුට්ටක් තේරෙන්න එපා එහෙනම්. ඕන නැති දේවල් අල්ලගෙන අවශ්‍ය නැති දේවල් අල්ලගෙන අපේ අරමුණට අපේ සතුටට උදව් වෙන්නේ තියවා අල්ලගෙන හිත කරදරම ගෙනහලා දෙන දේවල් අල්ලගෙන හිත කරදරවලටම උදව් වෙන දේවල් අල්ලගෙන ඊට පස්සේ සතුට වෙන කොහේදෝ හොයනවා. එතකොට ඔබට තේරෙන්න ඕනේ ඔබේ සතුටට සාමයට බාධා කරන්නේ මොනවද කියලා ඔබට පේන්න ඕනේ. බලන්න පුළුවන්ද කියලා ඔබට දකින්න මේ දේවල් ඔබව පල්ලහැට ඇදලා දාන හැටි. ඔබේ ජීවිතෙන් සතුට සාමය ඉවත් කරලා දාන හැටි ඔබේ ජීවිතෙන් සතුට සාමය ඈතට විසික් කරන හැටි ඒ දේවල් චුට්ටක් හිමීට අවධානයෙන් බලන්න අපේ ජීවිතයේ පස්සට ඇදලා තියෙන හැටි ඉස්සරහට යන්න දෙන්නේ නැතුව පිටිපස්සට ඇදලා තියෙන හැටි අන්න ඒක දැක්කොත් එකම එක මොහොතකට හරි ඔබට ඒව අතහරින්න පුළුවන් වෙයි ඒක දකින්න ඕනේ කොයිතරම් ඔබේ ජීවිතේ ඔබ මෝඩ විදිහට අල්ලගෙන ඉන්න දේවල් ඔබේ ජීවිතේ ආතතියට අසහනයට දුකට වේදනාවට අරන් යනවද කියලා දැක්කොත් එකම එක මොහොතකට හරි ඒව අතහරින්න ඔබට පෞරුෂයක් එනවා. නිකමට මේ දැන් මෙතන මේ මොහොතට අවදි වෙලා බලන්න. දේවල් ඔබ දැන් මේකට මේ සවන් දෙන මොහොතේ ඔබේ ජීවිතයේ වටේ තියෙන සියල්ලක්ම ඇස්තක පියාගෙන මොහොතකට අතහරින්. අතහැරලා බලන්න ඔබට දැනෙන සහනය කොච්චරද කියලා. හරියට ඔබ ඔබේ අත් දෙක අත් දෙක ඇතුලේ මිටි කරගෙන ගුලි කරගෙන ඉන්නා දේවල් ඔබේ අත් දෙක නිදහස් කරන්න ඇඟිලි දිගෑරලා ඊට පස්සේ හුළඟක් ඇවිල්ලා ඒව අහකට අරන් යනවා නම් ඒවට යන්න ඉඩ දීලා බලන් ඉන්න පුළුවන්ද බලන්න හරියට කොළ ගහක වේලිච්ච කොළයක් හුළඟ හුළඟ ඇවිල්ලා හුළඟක් ඇවිල්ලා ඉවතට ගලවගෙන ඇද්දගෙන යනවා ඒ ගහ කවදාවත් ඒව නවත්ත ගන්න බලන්නේ ඒවට යන්න ඉඩ දෙනවා ඒවට හැලෙන්න ඉඩ දෙනවා ඒවට අත හැරෙන්න ඉඩ දෙනවා ඉඩ දීලා බලන් ඉන්නවා හරියට ගහක් වගේ. විවෘත කරලා බලන්න මේ විදිහට ඔබේ හිත, ඔබේ දෑත, ඔබේ හදවත. විවෘත කරලා බලන්න. එතකොට අනවශ්‍ය දේවල් ඔක්කොම ටික හැලෙන්න ගන්නවා. ඔබ විවෘත කරන්නේ නැහැ. ඔබේ හිත, ඔබේ දෑත. ඔබ තදින් ඒවා අල්ලගෙන තියාගෙන ඉන්නවා, බැඳලා තියාගෙන ඉන්නවා. යන දෙයකට යන්න දෙන්න. එන දෙයකට එන්න දෙන්න. බලන්න එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ කියලා. ඇත්තටම නම් අපි අපේ හිත 100%ක් විවෘත කරොත් අපේ දෑත් අපි 100%ක් විවෘත කරොත් වෙන්නේ මොකද දන්නවද? ඒකෙන් අදහස් වෙන්නේ දේවල් අතහරින එක විතරක්ම නෙමෙයි. අපි අත අපේ හිත නිදහස් කරනවා අපේ අත් දෙක විවෘත කරනවා අපේ හිත විවෘත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ දේවල් අතහරිනවා කියන එකම විතරක් නෙමෙයි. අපි අනවශ්‍ය දේවල් වලින් අපේ හිත පුරවගෙන ඉන්නවා. ඒ නිසා අවශ්‍ය දෙයකටවත් එන්න ඉඩක් නැහැ. ඒ නිසා අනවශ්‍ය දේවල් අපි හිත විවෘත කරාම අනවශ්‍ය දේවල් අතහැරෙනවා, ඉවත් වෙනවා විතරක් නෙමෙයි. එතකොට අපේ හිතේ ඉඩක් හැදෙනවා ජීවිතයට අවශ්‍යම දේවල් වලට එන්න. එතකොට තමයි දේවල් ලැබෙන්න පටන් ගන්නෙ. ඉතින් සමහර වෙලාවට අපි අවශ්‍ය නැහැ කියලා දැන දැනත් සමහර දේවල් තදින් අල්ලගෙන ඉන්නවා. ඒ දේවල් නිසා අවශ්‍ය දේවල් වලටවත් එන්න ඉඩක් නැහැ. ඉඩක් නැතුව යනවා. අන්න ඒ නිසා ඔබේ හදවත ඔබේ හිත විවෘත කරන්න. එතකොට ඒවා අනවශ්‍ය දේවල් අල්ලගෙන ඉන්න ග්‍රහණය ලිහිල් වෙනවා, බුරුල් වෙනවා. එතකොට ඒවා අතහැරිලා යනවා. එතකොට ඔබේ ජීවිතයට අවශ්‍ය දේවල් වලට එන්න ඉඩක් ලැබෙනවා. ඒක නිකන් හරියට ගහක් වියලි කොළ හලනවා වගේ වැඩක්. ඒව දැන් අවශ්‍ය නැහැ ගහට. එතකොට ඒව හැලිලා යනවා. ඒ අනවශ්‍ය හැමදේම හැලෙනවා. වියලි ගහක් ගහක වියලි කොළ හලනවා වගේ ඔබේ ජීවිතයේ අනවශ්‍ය දේවල් හලන්න. එතකොට තමයි ගහක අලුත් දලු දාලා ගහ හින හැන්න පටන් ගන්නෙ. ඒ අලුත් දලු වලට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ වියලි කොළ වලට හැලෙන්න ඉඩ දුන්නේ නැත්තම්. පරණ කොළ ටික තිබුණොත් අලුතෙන් දලු දාන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් අමුතුවෙන් අතහරින්න ඕනි නෑ. අතහරිනවා කියන එක අමුතුවෙන් කරන්න ඕනි නෑ. ඔබේ හදවත විවෘත කරලා තියන්න. විවෘත කරලා වර්තමානයේ ඉන්න. වර්තමාණයට අවධානය තියන්න. මේ මොහොතේ දැන් සිදුවෙන දේට අවධානය තියන්න. හැලෙන්න ඕනියව හැලෙනවාමයි. එතකොට ඔබේ ජීවිතයේ අලුතෙන් දලු දාලා වැඩෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි.